නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩින්න කාලේ දේශනා කරන්ට ඉදනු සූත්‍රයක් මේ මොහොතේ දේශනා කරන්ට බලාපොරොත්තු වෙන්නේ මේ දේශනය නම ආසි විශෝපම ආශවිශෝපම කැන්නේ ආසිකැන සරපයන්ට සරපයම් උපමා කරගෙන දේශනා කරපු සූත්‍රයක්. එක කාලයක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම වැඩඉන්න කාලි බිස්සුන් වහන්සේලා ධර්ම සභා දම්ම ශාලාවේ පස්ථාන ශාලාවන්නකොට උන්වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සේයතාපි භික්කවේ චත්තාරෝ ආසිවිසා උග්ගතේජා ගෝර විසා. මහනෙන ශර්පය හතර දෙනෙක්කෙන්වා ඉතාමත්ම දරුණු විස සහිතයි. ඒ වගේම උද්‍ර චේදස්තියන සර්පයෝ හතර දෙනෙක් ඉන්නවා. මනුස්සයෙක් ඉන්නවා ඒ මනුස්සයාගේ ස්වභාවය තමයි ජීවතුකාම ජීවත්වෙන්ට තමයි කැමැති. අමරතුකාම මැරෙන්ඩ කැමති නැහැ. සුකකාම හරි කැමති සැපේට. ඊළඟට දුක්කකාම දුකරන කැමති නෑ. මෙන්න මේ <clears throat> මනුස්සයාට මේ කියනවා මේ සරපය හතර දෙරෙක්කින්නවා මේ සරපය හතර දෙනාගේ ස්වභාවය තමයි බොහෝම උග්‍ර විසතියනවා. ඊළඟට <clears throat> බොහොම මේ චේදස්තියන සර්පි හතර දෙනෙක් මේ සර්පය හතර දෙෙන ඔබ බාරගෙන කලින් කල නාවන්ඩුව. ඊළඟට කලින් කල කෑමබීම දෙන්ඩෝන්. කලින් කල නිදාගන්න ටෝඩි. හැබැයි මේ සර්පයෝ හතර දෙනාගෙන් මේ එක්කෙනෙකුට හරි යං අවස්ථාව කඩු පහඩුවක් කුරොත් නම් දෂ්ට කරනවා. ඇප පත්තාන කරා කියලා එහෙම මේකක් නැහැ යම් වෙලාවක කිපුරුණුත් නං දෂ්ට කරනවා දහෂ්ට කරොත් ඔයා එක්ක මරණයට පත්වෙනවා මරණාසන්න දුකට පත්වෙන නිසා ඔබට කරන්න දෙයක් තියෙනවනම් වහාම කරගන්න කිව්වා. සර්පය හතර දෙනෙක් උපත්තාන්ට ලැබෙනවා ඒ සරපයන්ගේ හැටි තමයි තාමත්ම දරුණු ගෝරවෙස ඉතිං මනුස්්‍යයාගේ ස්වභාවත් එයා කැමැති හරියට ජීවත්තලා ඉන්ඩ මැරෙන්ට කැමති මනුස්සයකුත් නෙවේ සැපේට කැමති මනුස්සය ජීවත්තෙන්ට කැමති නැහැ හැබැයි මේ උපස්ථාන කරන්න දෙන සර්පය හතර දෙෙනට නිතරම ඇප උපස්ථාන කරන්න ඕනි. කාලයන් කාල්ටනා වන්ඩෝනි කෑම දෙන්න ඕනි නිදිකරවන්න ඕනි හැබැයි මේ මොනවා කරත් කිපිච්චු වෙලාවකත් දෂ්ට කරන. ඒ නිසා කියනවා ඉතින් එතවට වෙන්න මකදයා මරණයට හෝ මරණාසන්න දුකට පත්වෙනවා ඒ නිසා කරගන්න යමත් තියෙනනු වහාම කරගන්න කියලා කියලා. ඊට පස්ස මේ මනුස්සය මොකද කරන කල්පනා කරන බලන මේක හරියන වැඩන්නුවේ මේ උපත්තාන කරකරීයට බෑන නේද මේ කේන්තිකයොත්ම දෂ්ට කරනවන එතොට මැරනෝ මරණසන්න දුකට පත්‍ර ඊට පසමකද වෙන බයවෙන බයවෙල අත හැරල දුවනු. දුවනකොට මේ දැ එයාට ආයමත් ළඟට එවිල්ල කියනවා දැන් ඔයා දුවනකට අන්න සරුපහතර දෙෙන පස්සෙන් පන්නනවා. ඒවා විතරන්න නෙවේ මේ ඔයාගේ <coughs> මේ හතුරු පස් දෙනෙක් කඩු ඇරගෙන දැන් පන්නනවා දැන් දුවනවන මේ දුවන හින්ද අල්ල ගන්න අන්න පස්සෙන් පන්නගෙන එනවා මේ දුටු තැන මරන්ඩ මේ දැම් මේ වදකයෝ පස් දෙනෙක් කෙනවා එනිසා කරගන්න යමතින ඉක්මට කරගන්නක ලේට පස්ස මේ මනුස්්‍යයා බුදුරජන් වස දේශනා කරනවා දැන් සර්පය හතර දෙනාටමත් හොඳටම බයිවෙල්. ඊළඟට මේ තමන්ගේ සතුරු වදකෝ පත් දෙනාටත් බයවෙලා බෝම වේගෙන් තියෙන පුළුවන් ජවය දාලා දැන්දුවනු. දැන් දුවනකට ආයමත් ඇවිල්ල යට කියනවා මේ දැන් ඔන්න ආයමත් තවත් එක්කෙනෙක් පිටි පස්ස පණනේ තමයි හිතවත්ව හිටිය කෙනෙක් දැන් ඔන්න යත් තරහ වෙලා මේ මිත්‍ර වේශයෙන් ඔයාගේ පිටිපස්සට දැම් පන්න කරෙනවත් වහුණු වෙලාක මරණවා කියන හැඟීමේ. ඊට පස්සේ දැම් මෙයාට දැන් බය තුනයි. එකත් තමයි සර්ප හතර දෙනෙ පන්නනවා පිටිපස්සේ. ඉළඟ වත වදගව පස් දෙනෙක් එෙනවා. ඊළඟට මිත්‍ර වද කියයා කියලා හිතවස්වරූපය මුත් එක්කෙනෙ පිටිපස්සේ පන්නනවා ඉන්ඩ ඉන්ඩ කියලා මේ මම මේ මරන්නනවේ එන්න කියලා. නමුත් එයත් මරන්න තමයි එන්න කියන. ඉතිං ඊට පස්ස මෙයා මොකද කරන්නේ. <clears throat> හොඳටම බයවෙලා. දැම් මේ මේ සර්පය හතර දෙනාගෙන් බේරෙන්ට වදකෝ පස් දෙනාගෙන් බේරෙන් මිත්‍ර වදකයාගෙන් බේරෙන්ට දැන් හොඳට වේගෙන්ම පුළුවන් ජවය දාල දැන් ආයමත් වේගෙන් දුවනු. දුවනකොට මෙයාට හම්බිනෝ ගම. ඒ ගමේ ගෙවල් හයත්තිනවා. ඒහෙ ගෙවල් හයට දැ යනවා ගිල්ල දැම් දුවල දුවල බඩගිනිහම තියෙනවනඉති ඒ නිසා ගෙවල් හයට යන මොනහට කණ්ඩ. තියෙන භාජන ඔක්කෝම පෙල්ල පෙල්ල බන්න කණ්ඩ මුකුත්ම නෑ. හිස්ම හිස් ගම් ගෙවල් හයත්තමයි තියෙන්. මුකුත්ම නෑ. ඊට පස්සේ මෙතෙන් ඩැවිල් ආයමත් කියනවා මේකෙනං ඉන්ඩෙපා මේක මේ ගෙවල් පහරන හොරු පිරිසක් ඉන්නවා මේක ටියොත්නම් හොරුන්ට අහුවෙනවා. හොරුව ඔයාව ඉතුරු කරන්නේ විනාශ කරලම දානවා. ඒ නිසා මේ ගමේ නං ඉන්ඩිපාකිව මේක පදිංචි වෙලා. ඊට පස්සමකද කරන්නේ ගම අතහැරලා දුවන දුවනකට හොරුදාකෙන හොරු හොරුත් දැම්මයාගේ පිටි පස්සේ පන්නනවා. එතුරකින ආන්න දැන් හොරුත්වයාගේ පිටි පස්ස පන්නනවා. ඒ නිසා ඉක්මන්ට කළයගතයුතු යමත් තියෙනවා නම් කරගන්න කියලා. දැම්මයා බුදුරජාන් වන්ස කියන මහනින මේ පුරුෂයා මේ මනුස්්‍යයා දැන් අර සරපයව හතර දෙනාටත් බයිවෙලා. බොහෝම දරුණු විෂ තියෙන. වදකෝ පත් දෙනාටත් බයිවෙලා. ඊළඟට අර මිත්‍රවදකයාටත් බයවෙලා. ඊළඟට මේ ගම්පහරණ හොරුන්ටත් බයවෙලා දැන් දුවනු. දැන් දුවගෙන දුවගෙන යනකොට හම්බේෙනවා මේ මහා සැඩ පාර ගඟක් හම්බිනු. දැන් ගගේ මෙතර හිටියොත් නං බේරිල්ලක් නෑ හේතුව තමයි ගගේ මෙතට හරිම බයසයිතයි හේතුව සර්පය හතර දෙන පිටිපස්සේ පන්නගෙනනවා. ඊළඟට වදකයෝ පස් දෙනෙක් පන්නනෙනවා. ඊටට පස්සේ මිත්‍රවදකෙක් පන්නගෙනනවා. ඊළඟට ගම්පාරණ හොරු පන්නාගෙනනවා. එනිසා මෙතර කියන ඉතාමත්ම දරුණු සහිත එයා කල්පනා කරන එතරට ගියොත්නම් බේරිවුමත් තියෙනවා. හැබැයි ඉතර වෙන්න මුකුත් නෑ. පාලමක් නැවක් බෝට්ටු මොකුත් නෑ. එනිසා එයා කල්පනා කරන මං මේකින් ගොහම ඒතරවෙන්න ඕනි කියලා වටේ පිට තියෙන කෝට කෑලි අරුවම මටිකක් එකතු කරගන්න චූටි පවුරක් හදාගන්න. පහුරක් හදාගෙන අත් දෙකින් දැම් හබල් නොකුත් නෑ. අත් දෙකින් හබල්ගාගෙන බෝමමාරුවෙන් එයා පරතෙරට යනු. එතරට ගියාට පස්ස යන්න ගොඩබීමට ගියම් පසේ දැන් ඔන්න අර සරපයෝ හතර දෙනාගෙන් එයා බේරුණ. ඊළඟට වදකයෝ පස් දෙනාගෙන් බේරුණ. මිත්‍රවදකයාගෙන් බේරුණ. ගම් පාරණ හොරුන්ගෙන් පාරුණ දැන් එයාට අර තිබුණු බයෝකෝගෙම නිදහසලා නිදහස් පුද්ගලය බවට පත්වෙන. <clears throat> තින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපමාකෝ මෙයායම්භිකවේ කතා අත්තස්ස විඤ්ඥාපන මේක මේ උපමාවක්. උපමාවත් දේශනා කරේ අත්තස්ස විඤ්ඥාපනාය අර්ථය දැක්වීම සඳහා. නිතරම උන්වහන්ස මේ අර්ථය අවබෝධ කරගන්න උපම හරියට පෙන්න්නන. අර්ථ පෙන්නන්ද. මොකද අර්ථය වටහාගත්තොත් තම ඇරගැන අත්වූපු පරිකත්තිය සති දම්මාන නිජ්්‍යානක්කමති ධර්මය වැටහිනි අර්ථ විමසනකොට. මේ අර්ථ විමසන්න තමයි මේ උපමා පෙන්න්න. මම එදත්කිව නිතරම සාපේෂිත ඒ වගේ ස්වභාව දෙයක් පෙන්න්නන තොට ඒක ස්භාවය දන්නවන ඒ ස්වභාවේ දැනගත්ත ගම්ම අන්න වටහගන්න පුළන් මොකක්ද කියලා. තීළඟට දේශනා කරනවා අයන් අයංචේවෙත්තාත්තු මේක තමයි මේක අර්ථය. චත්තාරෝ ආසිවිසා ගෝ උගචේදා ගෝර විසාතිකෝ භික්කවේ චතුන්නේ තම් මහාභූතානං අධිවචනං. සර්පය හතර දෙනා කියන්නේ සතරමහා ධාතුන්ට කියන නමක්කින්. සර්පය හතර දෙනා තමයි සතර මහා ධාතු මනවද පටවී ආපෝ තේජෝ වායෝ අන්න මේ සත්‍රමහා ධාතුන්ට කියන නමත්තමයි මොකුන්ද සර්පය හතර දෙනෙ කියලා කියන. දැන් අපිට දැන් අපි දැන් අර පුරුෂයා වගේ තමයි. අපේ ස්වභාවමකදද අපි සැප කැමති. දුක පිළිකුල් කරනවා ජීවත්තෙන්ට තමයි කැමති මැරෙන්ට කැමති නෑ ඉති අපිටත් ඔන්න සරපය හතර දිරෙන් දැන් ලැබිල උපස්ථාන කරන්න. නේද? සතර මහාධාතු තමයි දැන් අපිට ලැබිල තියෙන උපස්ථාන කරන්න ලැබල ඉන්න සරපය හතර දෙන්න. දැන් සරපයන්ටගේ තියෙන ස්වභාවය තමයි සාමාන්‍යෙන් කළගනු සැලකිල්ලක් නෑ කියනවා. ගනකුල සැලකිල්ලක් නෑ. අනිත් පැත්තිෙන් සරපයන්ට විශේෂත්වයක් නෑ. දැන් සරපයෝන්ට මේ මෙයා බොහොම සිල්වත් කෙනෙක් මෙයා ගුණුවත් කෙනෙක් මෙයා කුළුවත් කෙනෙක් කියල සරපයන්ට හි විශේෂත්වය නෑ කිපුණ කාටත් දෂ්ට කරා. ඒ වගේ තමයි මේ සතර මහදාතුත් එහෙමයි. විසේ සත්‍යයක් කාටවත් නෑ. කිපුණ කෙනාට තමයි දෂ්ට කරන්න. ඉති මෙයා සිල්වත් ගුණුවත් මෙයා බොම මේ කෙලෙස් නැති කෙනෙක් එහෙමනේ. කාගේ සරේ ධාතකිපුුණ දෙයට දෂ්ට කරන එකන දැ බුදුරජාණන් වහන්සේලා වැනි උතුමුන් ලෙඩ වෙනවා නේද. දැ විසේ සත්‍යයක් නෑ අනි බුදුරජාණන් වහන්සේ නිසා මුගූත් කරන්න හොඳනෑ කියලා එහෙම එකක් නෑ. කිවිච්චිකමන් දෂ්ට කර. එත ඒකන බුදුරජාණන් වන්සට ලේ පාචනි හැදුනා ඒ වගේ අසනීපකං හැදුන. රහතන් වහන්සේලාටත් අසනීපකං හැදුන. මකද සර්පය වගේ මේ ධාතුහත්‍රකෙන් සරපයවත සරපයන්ට අය මේ විශේ සත්‍යයන්නෑ වගේ තමයි මේ ධාතුහතරටත් එහම විශේ සත්‍යයක් නෑ දැන් අපි හොඳවට බණ භාවනා කරගෙන හිටියයි කියල එහෙම විශේෂැලකින් ලක් නෑ හෙට මොනහරි දොස්කිපුරත් සමට ඔන්න පිළිකාවක් හැදට පුළුවන් වක්ගඩුවත් දී වෙලා කියන්න පුළුවන් මකද සර්පයෝනි අපි උපස්ථාන කරන්න සර්පයන්ගෙන් ඇයි කිවන් මේක කියීනවන කිපුුණු වෙලාවෙ දෂ්ට කර ආය උපස්ථාන කරනවා කියල කතාවක් නෑ ආනෙ ගනේ මට මිච්චර කල් උපස්ථාන කරා කියලා සරපය හිතන්නේ නිදි මේ නින්ද නින්ද නිමත වෙනකොට නින්ද දුන්න ඇතුනොත්තේ ඔන්න දෂ්ට කරකු මේ අයත් එහෙම තමයි ඔන්න නාන වතුර ටික වැඩි නොත්තෙම මොකද කරන්නේ දෂ්ට කරනවා. කනාහාර වැඩිවුණොත් ඔන්න දෂ්ට කරනවා. නේද. ඉන්න ඉරියවටික ඔන්න එහෙම වෙනස් වුණ ගම ඔන්න දෂ්ට කරනවා. ඉතිං අර සර්පයන් කළගුණ දන්නේ වගේ තමයි මේ ශරීරයට තෙම කළගුණ සැලකිල්ලන්න දැහැමදාම මේ කලින් කලන ආවනවා කවනවා පෝන ෆුල්ලු පස්ථානන දැන් නේද ඒ උපස්ථාන කරයි කියලා සලකනවද දැන් ඈ දැන් කිසි සැලකිල්ලක් නැහැ දැන් පොත් තදේ ටිකක් ගන්නවා නේද ඉතින් ඒ කියන්නේ ඒකයි සර්පිය හතර දිනක් වගේ දකින්න කියනවා මේ පංච මේ සතර මහා ධාතු කියන්නේ අන්න සර්පිය හතර දිනක් වගේ අවබෝධ කරගන්න කියනවා එතකොට අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් සර්පයන්ට අපපත්තාන කරලා හින්දිනා ගන්න නම් බැහැ ආන්න එකයි මොකද කළගුණ සෑරකීම සර්පයන්ගේ නැහැ ඒ නිසා <clears throat> මේ සතර මහා ධාතුත් ඒ වගේ අවබෝධ කරගන්න කියන. එතට පටවී ධාතුව කියල කියන්නේ මකදද. මේ සරේරේ <clears throat> පටවිධාතු දෙකත්තිනේ තමයි අජ්ජත්තිකා පටවීධාතු බාහිරා පටවීධාතු. ආධ්‍යාත්මික පටවීධාතුව කියලතියනවා බාහිර පටවීධාතුව බාහිර තියෙන <clears throat> පටවේධාතු කෙ එකත්තින අධ්‍යාත්මික පටවීධාතු කෙ එකත්තියනවා. එතුර කෙන මොකදද මේ ආධ්‍යාත්මික පටවේධාතුව. අජ්ජත්තන් තමා තුළ පච්චත්තන් තමා කියල සලකන. උපාදින්නක් හිත බැඳිල ගීල තියෙන. කෙස් ලොම් නිය දත් සම්මස් නාර ඇට ඇටමිඳුළු වකුගඩු අක්මාව හදවත ඊළඟට දළබුව කුඩාවල් බඩවැල් මහ බඩවැල් හිස්මොලය කියන මේ ශරීරයේ යම් තදගතියෙන් ගොරෝසු ගතියෙන් යුතු යමක් ඇද්ද. පොලෝට පස්වෙන ස්වභාමය යමක් ඇත් දේවතමයි අන්න පටවීධාතුව කියල කියන්න. එතට යම් ආධ්‍යාත්මික පටවීධාතුවක් ඇද්ද බාහිර පටවීධාතුවක් ඇද්ද පටවීධාතු රේවේසත් දෙකම එකයි. දෙකම එකම ස්භාවී යුත්ත දෙගත්තමයි ආධ්‍යාත්මිකත් බාහිරත් තියෙන්. දැන් අපි කෙස්ටිකත් දානවා පොළවට. ගල්වෙනවාද පස්සෙනවාද. පස්සෙනවනේ නේද ආනක ඒතොට මේකෙත් තියෙන පස්ස වෙන ස්වභාවයක් ඒ නිසා ඒකයි ආධ්‍යාත්මික පටවීධාතුවත් බාහිර ධාතු දෙකම පටවීධාතුරේවේ සමේ දෙකම අන්න පොළොවට පස් වෙලා යන දෙක. ඒ නිසා <clears throat> මේ විපස්සනා වඩනකොට කියනවා මේ හිතන්න කියලා මේ දෙකම පස් වෙලා යනවන මේ දෙකම නේ තම්මම මගේ නොවේ නේසෝ හමස්මි මම නොමි නමේසුවත්තා මාගේ ආත්මනවේ කියලන්න අවබෝධ කරගන්න කියල්. එත සතිපට්ටාන වසයෙන් වරණකොට මේ සත්‍ර මහාධාතු පෙන්නන්නේ. <clears throat> මේ කය තියෙනව යතාටිතන් යතා පනහිත මේ කය තියෙන විදිහටම පිහිටි විදිහටම ධාතු සෝ පච්චවකට ධාතු වතින් පත්වේක්ෂා කරන්නකිෙනවා ඒ තමයි අත්තිීමස්මින් කායේ පටවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු කියලා. ඒ හතර නුවනේ මෙම සඳකින මේකයේ පටවේ කැන තද ගතිය යුතු මේ පොලෝට පස්වෙලා යන මේ කෙස්ලුම් තමයි තියෙන් කෙස්ලොම් නියදත්තාදී මේ පොලෝට පස්වෙලා යන දෙවල් මේ කයේතින්. දත්ති ඉමස්මින් කායේ පටවීධාතු කියලස්හි කරනකට දකින්න මේ කයේ මේ ගණ ස්වභාවෙන් තියෙන පස්වෙලා යන මේ කෙස්ලොම් ආදී කොටස්තියෙන්. ඉළඟට අත්තී මස්මී කාය ආපෝධාතු ආපෝධාතු කැන දියවෙලා යන දේවල් මේ කයේ තියෙනවා. සෙම සැරවලේ දහඩිය දේවල්. ඊළඟට අත්ති ඉමස්මින් කායේ තේජෝධාතු කණබොනාහාර දෙරවන ඊළඟට සරීරය උස්නත්තය දෙන තේජෝධාතු මේ කයේ තියෙන. එතොට මේ කයේ තේජෝධාතුව තියන මේ කණබන ආහාර පැසනු උස්නත්‍යයක් මේකයේ තින්. ඉනඟට මේකයේ <clears throat> වායෝධාතුව තියනොය තමයි උද්ධංගම වාත අදෝගම වාත කුච්චිත වාසය කියල මේ උඩට එන වාතය තින පහලට යන වාතය තියෙනවා අත්පා ක්‍යාකාරත්වය තියෙන අංගස් මංගානුසාරී වාතය දෙන අස්වාස පාස්වාස වාසය තියන කුස ඇතුළ තියෙන වාත මේ විදී ඇතුළේ වාතය තිනවා. එතර මේකයේ ආපෝධාතුව තියෙනවා කෙන මේකාතය මේකයේ මේ ආස්වාස පාස්වාසාද මේ වායුතින් ආනේ විදිහට බලන්ට කියනවා. හැබැයි මේ කය කියනවා යතා ටිතන් යතා පනිහිතන්. තියෙන විදිහට තමයි බලන්න. යතා පනිහිතම් පිහිටි විදිහයට තමයි බලන්න මේ අය තියද්දි තමයි එමුදු ස්වභාවෙන් තියෙන එකක් හැටියට බලන්න. තේරුණද. අර එදත් කිව්වර මේ හරකා ඉද්දිම තමයි නේද ඌගේ මේ මකදද පිට හමට මුකුත්තුවාල කරන්නෙත් නෑ ඇතුළු හමුතුවාල කරන්නෙත් නෑ බඩවැල් බොකුවල් කපල දානව වගේ මේකත් ඒකයි මේකය තියද්දිම ධාතු වසෙන් සීකරන යතාටිතන් යතා පනිහිතන් කියැන ඒකයි පිහිටි තියෙන විදියට පිහිටි විදියට මේක මෙමුදු කොටස්සලින් හැදල තියෙන කියන සිහ තමයි උපදෝගන්න මේකයේ මෙමුදු කොටස් සතරකින් තමයි නිර්මාණය වෙලාතිීන්. එම නැතු මේවානිකං මොකුත් නෑ කියල බාන්ධයනෝ නෙවේ. මේ වගේ ධාතු කොටස් සතරකින් මේකය හැදිල තියෙනවා කියලා බලන්ඩ කියන. එතවට ඒ ඒ විදිහට සමත වැඩෙන විදිහටත් මේ ධාතු කර්මස්ථානය වඩන්ඩ පුළුවන්. එතවට දැන් අපි පටවිධාතුතේ ඩාපෝධාතුව කියලා කියන්නේ මේකයේ තියෙනවා අජ්ජත්තන් තමා කියලා සලක තමා තුළ පච්චත්තන් කැන තමා යැයි සලකන. උපාදින්නන් කියන්න හිත බැඳිල ගිල්ල තියෙන මේ දියර ස්වභාවයෙන් යුතු වැගිරෙන ස්වභායෙන් යුතු දේවල් තියෙන ඒ තමයි මේකයේ තියෙන ලේ සැරව දහඩිය සෙම ඒ වගේ දීර ස්වභාවෙන් කොටස් තියෙන. එති ඒවා බාහිරත් තියෙනවා. බාහිර මේ ආපෝධාතුවත් තියෙනවා ආපෝධාතු රේවේ සමය දෙකම එකයිකින් දැපි දා අපේ ඇතුළ තියෙනම පිටරදාපවම් පිට තියෙන වතුරත් එක්කම මිශ්‍ර වෙලා යන ආන එක දෙකම එතොට ආපෝධාතුවක් කියලා අවබෝධ කර ගන්නගෙනවා එනිසා මේ ආපෝධාතුවත් අන්න නේ තම්මම නේසෝ හමස් මෙන මේසුවත්තා කියලා අන්න භාවනාවශයෙන් පුරුදු කරන්න කියනු. ඊළඟට තේජෝධාතුව තම එකත් ආධ්‍යාත්මික තමා යැයි සලකන හිත බැඳිල තියෙන මේ ශරීරයේ ඌස්නත්වය තියෙනවා කණබනා හාර දිරවන. ඊළඟට ශරීරයේ නොදිරාැන දියවෙන්න නොදී ඉනඟට කුණුවෙන්න නොදී ශරීරය උස්නත්වය ලබා දෙන මේ තේජෝධාතුව තියෙනු. මේ තේජෝධාතුවත් අන්න මේ බාහිර තේජෝධාතු වගේම තමයි බාහිර තේජෝධාතුවත් නරක් වෙන්න නොදී උස්නත්වය ලබා දෙනවන මේකෙත් ඒකතම තොට බාහිරත් තේජෝධාතු තින මේකෙත දෙකම තේජෝධාතුරේවේ සාධ්‍යකම එකම ස්වභායයුත්ත දෙක. එනිසා බාහිරදේත් අපි මමමාගේ කියල ගන්නෑන් ඒ වගේ අන්න අධ්‍යාත්මික තේජෝධාතුවන් නේ තම් මම නේසෝහමස්මි නමේසුවත්තා කියලා අන්න භාවනාවසයෙන් දියුණු කරන්න කියල්. ඊළඟට වායෝධාතුව ඒකත් ආධ්‍යාත්මික බාහිර වසයෙන් තින ආධ්‍යාත්මික බාහිර තමා තමා තුළ තමායයි සලකන හිත බැඳිර තියෙන මේ උඩට යනවාතේ පහලට යනවාතේ සරේරය අවයන් ඔස්සේ යන මේ වායුව කුස ඇතුළෙ තියෙන ආශවාස පාසස මේ වායෝධාතුව එතොට බාහිරත්වායෝධාතුව තියෙන ඇතුළේ තින මේ දෙකම හුළඟ කියන එක එකයි කියන. දෙකම වායෝධාතු රේවේසා මේ දෙකම එකම ස්වභායුත දෙකක්. එති එනිසා මේ වායෝධාතුවත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මිනුවේ කියලා සීකරන්න කියනවා. මේ <clears throat> සතර මහා ධාතු පිළිබඳව සාරිපිත භහරාතන් වහන්සේ දේශනා කරනවා කල්පනා කරන්න කියලා මේ බාහිර නිතරම කල්පනා කළ දැන් බාහිරතියන පටවේධාතු හැමදාම එක විදිහ තියෙන්නේ. මහත් වූ පටවිධාතු දැන් සුනාමිය මාපම් පොළොව ගලවල හෝදග නෑනවල් තිබ තැනක්වත් හොයාගන්ඩ බැහැ. ඉතින් කල්පනා කරන්න කිනො ඒ බාහිර පටවීධාතු එච්චර ලොකු දේවල් විනාශවල යනවනම් මේ ඩිංගිත්තක් මේ පටවීධාතුව මේ මොකක්ද කියලා හිතන්නකින. මේක මේ විනාශන එක ගැන කියන්නම දෙයක් නැහැ. ඉති ඒ නිසා මේක අහන්තිවා මමන්තිවා මම කියලා හෝ මගේ කියල මේක ගණ්ඩ දෙයක් නෑ කියලා. ඒවගේම කල්පනා කරන්න කියනවා මේ බාහිරව ආපෝධාතුති <coughs> ආපෝධාතුව තියනවා. ඒ බාහිර ආපෝධාතුව මහා විශාලට තියන ද වතුර තියෙන මහමූද ලොකුවට තියනවා නේද. නමුත් යන්දවසක් වෙනෝකෙන මහමූදේ ඇගිල්ලක්වත් ගහල ගන්න නැති තරම් වතුර නැතිවෙන දවසක් එනවලු. ඉතින් ඒසා මහත්වායමි ආපෝධාතුව මේ නැතිවෙලා නොන මේ ඩිංගිත්තක් ආපෝධාතුව ගැන කියන්නම දෙයක් නෑකින මේක නිකම්ම නැතිවෙලා නොකට අර මහා ආපෝධාතුවත් නැතිවෙනවන. ඊළඟට නිතන්නකී නො මේ <clears throat> බාහිරතියන ආපෝධාතුව සමාරලාට මහා ගිනි ඇවිල්ල ගම් නියංගම් පුච්චක නෑනවා. ඒවගේම සමාරකාල්ට මේ ගිනි අඟුරු ගැඩේවත් අඟුරු කෑල්ලක් තර කැනෙ පොඩි ගිනි අඟුරක්වත් නැති තරම් කාලෙකුත් එෙනවා කියන. අච්චර ගිනි ගත්තේ ඒ ගින්නේ ඒක ගෙල්නි ගිල්ල මොක කරේ වතුරකට හර ගිල නිවිලයනවා. අන්තිමිට කාලයක් ගේ පොහොම ගිනි අඟුරක් කැනෙ. මේ පොඩි තන සුලක්වත් පුච්චගන්න තරන්වත් මේ ඒක කියන කුරල්ලු පිහට ඉක්මට මේ වෙනකන්න කුරල්ලු පිහටක් මෙව කාණ්ඩ තරන්වත් ගින්නක් නැති දවසකුත් එෙනවලු. ඉති ඒ වගේ බාහිර තේජෝධාතුව විනාශනොන මේ ඩිංගිත්තක් අයේ තියෙන මේ තේජෝධාතුව මේ මමේමාගේ කියල ගණ්ඩ මුකුත් නෑ කියනු. ඊළඟට බාහිර තියෙන වායෝධාතු සමහල්ලාට කිපුණ හම ගෙවල් දොරවල් ඔක්කෝම කුඩු පට්ටන් කරන යනවා කියෙන හුළන්. සමහර කාලයනවා කියන පවන් අත්තෙන් හුරන් ගන්න වෙන කාලත් එෙනවලු. <laughs> හුලන් නැතිම වෙලා. ඉතින් ඒ වගේ මහා හුලන් නැතිවෙලා යනවන මේක තින හුලන්ටික බහින්නේ කොයි වෙලෙන් දන්නයකින්න. <laughs> මේ හුලන්ටිකත් බැහැල යනවා. එතට මේ අපිට හොඳට පේන බලන්ඩ මේ බොහොම සරල උපමාවලින් තමයි මේ ධාතු පිළිබඳව බලන්ඩ කියන්න. ද අපිට ධාතු කිව්වා මුලින් නිකම්ම නේද. මහා නේද දැන් ලොකුවටනේ නේද දැම් බලන්න මෙතන පෙන්න්න ඇත්තට බොහොම සරල උපමාවලින් කියනෝ. බුදුරජාන් වන්සේ ත්‍රාහුල ස්වාමන් වන්සට කියන පටවී සමයන චේතසා මේ පොළොව හා සමානහිතකින් මේ පොළොවට මොනුවත් දැම්මට පස්්නයක් නෑන පොළොව මේ හොඳ දෙව්වා දැම්මයි කිව නරක දේවල් දැම්මයි කියලා කිසි මේ එකක් නෑ තමමුත් පොළොවගේ හිත මේකත් පොළොවක්නේ මේ පොලොවට ඉති මොනව දැම්මත් කමන්නේකි අත ගානෝ ගල්ලො ලිංගහන නේද. <laughs> ඒවට අර මහපොලෝ වගේ හිතන්ඩ කියනවා. මේ පටවේ සමීන චේතසා ආපෝ වගේ හිට හිත දියුණු කරන්න කියනවා ඇති ඔය <clears throat> වතුරට මිනිස්සු මේ විවිධ දේවල් හෝදන වතුරට කිසි ගානක් නෑන හොඳ දේවල් හේදුවයි කියලා උද්දාමයට පත්වෙන්නේ හෝ නරක දේවල් හේදුවයි කියලා මේ කලකිරන්න මකුත් නෑ. ඒ මේ ඒ වගේ තමන්ගේ හිතත් මේ <coughs> වායෝ සමානව හිතන්න කියන. අන්නේ විදියට මේ ගත්තහම අර බාහිර සරල උපමා ආශ්‍රයෙන් තමයි මේ සත්‍ර මහා දහතු පිළිබඳව අවබෝධ කරගන්න තියෙන්. දැම් මේවා වචන වස්සයෙන් අපි කොච්චර ගැමුරු කරත් වැඩක් නෑ. මේක අර්ථ විමසීමෙන් තමයි ගැමුරු තියෙන්. අර්ථ විමසන්න විමසන්න තමයි මේක තියෙන ගහම්බීරත්වය තියෙන්. දැන් ලුණු කැඳ වගේ. දැන් ලුණු කැඳ සරලයින නේද. අපි දැන් ලුණු කැඳ ගැඹුරු කරයි කියල හරියන්නේ නේද. දෙනු කැඳට මදි තියෙන ටික ලුණුයි බතුයිනි අපි ඕකට තියෙන ජාති ගොඩ දාන. ජාති ගොඩත් දීලා කෝනවා කාට ඊට පසුක දෙන්නේ දිරෝගණඩ පුලුවන්ද. බැහැනි නේද. දැම් මට පෙවිවොත්තේම ගොඩ ජාති දීලම ලුණු කඳ මදි කියලා නේද මට දිරෝගණ්ඩ වැරවෙනවා නේද ගොඩා ජාති දාලම ලුණු කැඳ සරල වැඩී කියලා නේද දැන් ඒක තියෙන ගැමර තියනකද පරිහරණයෙන් නේද පරිහරණය තමයි තියෙන ලුණු ගැඳ ගැමරු කරයි කියලා අමුතු දෙයක් වෙන්නේ නැහැ ලුණු ගැඳ ගැමරු කරොත් ඉතින් ඒක වෙන්නේ දිරෝගණ්ඩ වැරවෙනවා ඒකයි තියන්නේ ඒකේ මේ තියෙන ඒකෙන් තියෙන මේ පෝෂණය කියනක තියෙන ඒක පරිහරණය තුළ නේද කාලය අතේසි අන්න පරිහරණය කරනකට ලුණු කැනමුත් ජීවත්වෙන පුළොන්ගතිය තියෙනවා ආන සරල වුණාට දැවක අපි ගැමුරු කරල කාටහරි දුන්නට වැඩක් නෑ හරි මදිකි අපි මිනිසු ලුණු කැඳ බොන්නෑ කියලා අපි ලුණු කැඳ පුවන් ඕන කියලා මේක ගැමුරු කරන ලුණු කැඳ මේ ලුණු කැඳවලට ටිකක් විශේෂ අනම් මනන්දේවල් ටිකක් ගොඩක් දානවා දාලා අපි දැන් ලුණු කැඳ පිළිබඳව ගමකට ගිහිල්ලා කියනවා. එතකොට ගමේ මිනිස්සු හැපුවම අපිට කොහෙන්ද ඔය කියනව දාන්නේ? <laughs> අපිට තේරෙන්නේ කියයි නේද? <laughs> අපිට ඕක හදාගන්න වෙලාවකුත් නැති වෙන ඔච්චර දේවල් දාන්න අපිට ඇත්තෙත් නෑ නේද? ආන්න ඒ වගේ <laughs> මේ වෙන්නේ මොකද? ලුණු කැඳ ගැඹුරු කරොත් එහෙම කවුරුත් බොන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපිට තියෙන ලුණු කැඳ සරලයි. තේරෙ නොහදාගන්න හැමෝටම පුළුවන්. නමුත් ලුණු කැඳ පරිහරණය කිරීමේ තමයි පෝෂණය තියෙන්. ආන්නේකයි. කාලයක් පරිහරණය කරනකට තිනේ වගේ තමයි මේ වමේ ලොකුවට ගැඹුරු කරලා කිව්ව කියලා ලොකු මේකක් නෑ මේක තියෙන් අන්න අවබෝධ කරගන්න අර්ථ විමසන්දෝන් අන්න අර්ථවිමසීම තමා තුළ තමයි මේක අවබෝධ කරගන්න තියෙන එකයි මේ රහතන් වහන්සට බෝහම සරලෝපමා පෙන්න්නන වායෝ ගැන කියීනට හට ලස්සන එන්නේද හුළඟ හමුණුවලු ගලෝගෙන යන්ට අන්තිමට හුලන් නැති වෙලා <laughs> පවන් අත්තම තුළක් <laughs> එනවා ලේවගේ මේ කයේ තියන හුලන්ටිකත් එමයි කියන ලොකුවට තියනවගේ පේන කොයි විලෙද දන්නේ හුලන්ටික යන්නේ <laughs> ඉතින් බලන්නනේ සරලයින ආනක එක ඉතින් අර්ථ විම සඳ කියීනවා ආන්න එතවට මෙමදු මේ වෙනස් වෙලායන බාහිරුල්ලම් ඉතරික්ම ලොකුව වෙනස්සුරන මේක වෙනස්සෙන ගැන කියන්න දෙයන්න ඇති මේ වගේ දෙයක් ඇයි මම කියල මගේ කියන මට අයිති කියලා ගන්න කියල විමස බලන්න කියන. අන්න ඒ විදියට මේ <clears throat> අර්ථ විමසීම තම තුළ තමයි අර්ථ විමසන් විමසන්න තමයි අර ලුණු කැඳ පරිභෝජනය කරන්න කරන්න තමයි පෝෂණය තියෙන්. ඒවගේ තමයි මේ අර්ථ විමසන් විමසන්න තමයි යන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මේ <clears throat> දැන් ධාතු කර්මස්ථානය වන්නකට දැන් බුදුරජන් වන්ස කියල තියෙන ධාතු අපිට මදි. දැන්කී ඕන හිතන්න කියලා කියනකක්ද. අත්තිී මස්මෙන්කායේ පටවී ධාතු මේකයේ පටවී ධාතුව තියෙනවා කියල සීකරන්න කියල. එතොට කියන්නේ යටාතිතන් යතා පනත මේක තියෙන විදිහටයි මේකෙක්මකුත් කෑලි ගලෝල මේ අයින් කරලනවේ ඒකයි. තියෙන විදියට පිහිටි විදිහට සංඥාවිතරයි වෙනස් කර ගණ්ඩුවන අර කියන උපමාවට දැන් හරක් මරණ වනුසේක් හරකෙක් මල්ල චාතුම් මහාපතේ ඊට පස්සේ හරක ගලවලා ඊට පස්සේ අයිට මෙෙන් කරල මස් විකුණනු. අර එතකොට මේ <clears throat> ආන්නේ වගේ මේකය මේ කොටස් සතරයෙන් තියෙනවාගෙන අවබෝධය තමයි ඇති කර ගණ්ඩෝන ඒකට තම අත්තීමස්මින් කායේ පටවීධාතු මේකයේ පටවීධාතු තිරෙතර අපි දන්න පටිධාතු ගැනමකද කෙස්ලුම් ආදී මේ කොටස් මේකයේ තියෙන. නිල්ලඟට තේජෝධාත වායෝධාතු ආපෝධාතු කියන්නේ දියවෙන ස්වභාවයුතද මේකය තියෙන. තේජෝධාතු මේ මේකයි උස්නත්්‍යය තියෙන. ඉළඟට මේකයේ තියෙන්නේ මේ <clears throat> වායෝධාතුකු හුස්ම. ඉතේ මේ හතරෙන් හැදිච්ච දෙයක් හැටිට තමයි අන්න කය පිළිබඳව අන්න මේ සිහි කරන්න කියන. ඒක තමයි කර්මස්ථාන දී ලතිීර. ඉති අපි ඕකට ලොකූ වචන දාල අරුවමව කිව්වොත්තහෙම ඊට පස තේරුම් ගණඩව. අන්න ඒකයි වෙන්නේ. නේද. ලුණු කැඳට අනම් අනන් දැම්මාම ඊට පස ලේසින් හදාගන්න බැරිකෑමක් වෙනවාගේ <laughs> තමයි මේකට වැඩි වචන දාගන්න කිව්වොත් ප්‍රශ්නේ. දැන් දීලා තියෙන කර්මස්ථාන ඒක තමයි. ඉතින් අපිට තියෙන්නේ සද්ධාමෙන් පිළි අරගෙන ධාතු කර්මස්ථානේ වඩන්න කැමති නම් හොඳට සිහිය පිහිටව ගන්නවා. ඊට පිහිටගෙන අත්ති මස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඒක තමයි අන්න නැවත නැවත සීකරන හිමීට එතොට පටවේ ධාතුත කියනකට මේ ගය ගනත්වය යුතු මේ කෙස්සාදී කොටස් මේ තියෙන්. ඊළඟට මේක දිය වෙන ස්වභාය යුතු දේවල් තියෙන් ඒවන්තාව මේක හැදිල තියෙන් අන්න. මූලික කොටස් සතරකින් හැදිල කියලා ඒකයි ධාත. එදේ තොට තෝරනකොට අමුතු දේවල් කියන්නේ පටිමි ධාතුව කියලා අපට නොතේරනමකුත් නෑ නේද තේරණීවතමයි තියෙන්නේ මොකක්ද ආධ්‍යාත්මික පටවේධාතුව තම අජ්‍යත්තම් පච්චත්තං අජ්‍යත්තං කියන තමා තුළ පච්චත්තංකෙන් තමා කියල සලකනන්න. උපා දෙන්නකැන් හිත බැඳිල තියෙන්. කක්කලංකය බෝම කර්කස ගොරෝසු භහයුතු දේවල්. ඒ තමයි මනවද කේසා ලෝමා නකාදන්තා කියල කියන්න. ඒව තමයි පටවිධාතු. එතකොට අප අර පටවිධාතු ගැන් සීකරනොක නය අන්න මේ ස්වභායි මේ වගේ ගනත්වයෙන් යුතු පොලෝට පස්සවෙලා යන මේ කොටස්ති වලින් තමයි මේකයි හැදිලතිය. ඒක තමයි බලන්න තියෙන. අපිට නොතේරෙන විශ්මිත ජනක දෙවල් බලන්න යන්නේ පටි විධාතුව කියලා ආපෝධාතුව කියලත් එෙමයි තේජෝධාතුව කියල වායෝධාතුව කියලා අපිට මේ නොතේරෙන දේවල් සීකරන්න යන්න දන්න දෙයක්ත්තමයි අන්න සීකරන්න. හිතේ විදියට කාලයක් මෙව කරනකොට අන්න සිහ පීටනවා. අන්න මේ කයේ තියෙන්නේ මේ වගේ ධාතු කොටස් වලින් යුත්ත ටිකක් කිය. ඊළඟට <clears throat> බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ <clears throat> <clears throat> අර පංචවදිකා පච්චත්තිකාතිකෝ භික්කවේ පංචන්නං උපාදානක් කන්දානං අධිවචනං එතන මෙතන කිව්වා වදකයෝ පස්දනී පස්සෙ පන්නනෙනවා කියලා ඒ තමයි පංචුපාදානස්කන්දයට කියන නමක්කිනවා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස්කන්දය කියන වදකයෝ පද්දිනෙක් වගේ කියන. මේ සතුරු වදක පද්දිනකුට අහුනත්මක දෙන්නේ. බෝම වදදිදී දුක්දී වදකයෝ ගැන වදදෙනවනේ ආනේ වගේ තමයි මේ පංචපාදානස්කන්දයත් අපිට බොහෝම වද දෙන එකක් මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන මේ අපි මමමාගේ මට අයිති කියලා ගත්තට මේ පංජුපාදානස් කන්දේ හට ගැනීම තුළ නිතරම ජරාමරණ සෝක පරිදේව දුක්දුම්නස්වලට අපි සංසාරය හටගන්නවර. ජාතිපච්චයා ජරාමරණං සෝක පරිදේව දුක දෝමනන් සුපායාසන්. එතර මේ පංචුපාදානස්කන්ධයක් මුල් කරගෙන නිතරම දුක්වි ඉන්න තමයි සිද්ධවෙන්න. ති මේ පංචුපාදානස්කන්ධයන් සැරියුත් මාරතන් වහන්සේ තවත් උපමාව පෙන්න්නනවා. එක දනමත් මේ ඉන්නවා මේ <clears throat> සිටුවරේ මේ සිටුවරයට ඉන්න විරුද්ධ මනුස්සේ හතුරෙක්කින්න. මෙයා කල්පනා කරනවා මේ සිටුවරයා නැති කරන්න මරන්න මේ පිට ඉඳල නම් බෑ. ඒ නිසා මේ සිටුවරයා ළඟටම ගිහිල්ල තමයි මෙයා මරල දාන්නඩොන් ඊට පස්සේ යා කරන්නේ මිත්‍ර භේෂයක් මවාන සිටුවරයා ළඟට කියනවා මම කැමිති ඔබහන්සට උපස්ථාන කරන්න. ඊට පස මොකද කරන්න එයා දන්නේ උපත්තාන්ටනයාව බාරගන්න. ඊට පස්ස කියනෝ මේ මනුස්සය දැන් උදේම නැගිටනවා ඊට පස්ස ඔක්කෝම වැඩ පිඩිවල් ටික කරන්න තියෙන දේවල් හොඳට කරනවා මේ නිතරම අහල බලල තමයි හැම වැඩේම කරන්නේ කාලයක් ගයාට පසමකද කරන්නේ. මේ <coughs> මේ සිටතුමාට පුද්දුම විශ්වාසයක් ඇතිවෙන මේ මනුස්සය පිළිබඳ. ඊට පස මෙයා කල්පනා කරනවා මේ දැන් මං පිළිබඳ කිසිීම සැකයක් නෑ පුදුම විශ්වාසයක් ගොන්නාගාගෙන තමයි ඉන්නේ. ඉති ඒ නිසා මොකද කරන්න ඕනි දැන් මරන්න හොඳම වෙලාව කියලා හිමීට අරමකද කරන්නේ අර සිටුවරය මල්ලදාන දැන් කවුරුද්දන්න දැමිත්‍ර වේශයෙන්ඉන්නේ. ඉතින් දැන් <clears throat> කියන දැන් උපත්තාන කරනකොට කවුද උපත්තාන කරලතින්. හතුරෙක් තමයි උපස්ථාන කරලා තියෙන්නේ උදව උපකාර කරලා තියෙන ඔක්කෝම හතුරෙක් කතාබා කරලා තින් හතුරින් නමුත් දැනගෙන හිටියනෑ හතුරෙක් කියලා ආනේ වගේ කින මේ පංචුපාදානස්කන්ධයක් අපිට බෝහම පිය ස්වරූපයෙන් දැක්කට මේක මුල් කරගෙන තමයි අපි සංසාරයේම පුරාවටම දුක්විඳ ඒකන සංකිච්චයන පංචුපාදානක් කන්දා දුක්කගේ කෙටින්ම හකුළුවක් කියෙනම් දුක කියල කියෙන පංචුපාදානස්කන්දේට අන්නේ නිසා මේ පංචුපාදානස්කන්දය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අන්න අර වගේ මේ වදක්‍රයෝපස්ධනය කැටිට නිතරම දකිින්ට කියනවා. ආන එතකොට තමයි මේ පංචුපාදානස්කන්දයෙන් අපිට නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට දේශනා කරන උපමාවේ හිස් ගමත්තේ නොරය දැන් දුව බේරෙන දුවගෙන යනකට හිස් ගමකට යන දැන් හිස්ගමේ පජිංචි වෙනවා හිස්ගමේ පජෙන්ටිනා මුකුත් මේ ගෙවල් තුරල කණ්ඩ බොන්ඩ ආහාර මොකුත් නෑ ඉළඟට මේ හිස්ගම ඇසුරු කරන ඉන්නුව මේ මේ හොරු ගම්පාරන හොරු ඉන්න ඉතින් හිස් ගමේ පජිංචුනොත් නිතරමකද වෙන්නේ ගම්පාරණ හොරුන්ට අන්න අහු වෙනවා ඒ වගේ බුදුරන් වහන්සකි නම් මේ හිස්ගම කියල කිය නිමකක්ද. ඇස අන්න කන්න නාසය දිව සරේරයේ මනසතම හිස්ගම. හිස්ගමේ පජිංචුවන හම්මකද වෙන්නේ. ගම් පහරණ හොරු ඇවිල්ල නිතරම අන්න පහර දෙනවා. ඉති එනිසා නුව නැති අය බුදුරජාණන් වහන්සිකින මේ ඇස පිළිබඳව විමසල බලනු. අර අපිකි විමසල බලන්න නේද. ඇස නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද තොට ඇස අනිත්‍යයි. යමක් අනිත්‍යය නම් අන්න ඒක සැපැද්ද දුකද්ද. දුකක් යමක් අනිත්‍යය නම් දුකනම් අන්න ඒක මමේ මාගේ මටයිති කියලා සැලකීම සුදුසුද කියනවා. අන්න එහෙම සැලකීම සුසුනෑ. එතකොට මේ ඇස මම කියලා මගේ කියල මටයිති කියන මේ ස්වරූපයෙන් හිස් ඒක. මම කියලා ඇස ගණ්ඩත් බෑ මගේ කියල මටයිති කියල පාලනය කරන්නත් බෑ. ඒ නිසා තමයි හිස් ගමක් වගේ කියල කියන්නේ. මේක පජංචි වෙලා හිටියට වැඩක් නෑ පජංචි වෙලා හිටියොත් නිතරමක දෙන්නේ ගම්පාරන් හොරුන්ගෙන් අන්න මේ බැට කණ්ඩ වෙනවා ගම්පාරණු හොරු කවුද රූප සද්ධ ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ තමයි ගම්පාරණ හොරු හොරුන්ගේ වැඩේ නිතනම් පැහැරගන්න එකන දැන් රූප මොකරගන්න අපේ හිත පැහැරගන්න ඊට වද රූපට බැඳුලට පසුකද වෙන්නේ ආනයකින් ඉතින් හොඳටම ඊට පස්ස ඉතින් තලනු නේද. සද්ද වලට බැනිලය ඔන්න සද්‍යයක් ඇවුන් ගමන් ඇතුළින් හොඳටම පහර දෙනවා නේද. ඉතින් <clears throat> ඒකට උපමාවක් පෙන්න්නනවා මේ යව කලාපී කියලා සූත්‍රයක මේ <clears throat> යවකරල් මිටියත් තියෙනවා. යවකරල් මිටියට මේ පොළු පහක් ඇරග නැවිල්ල පුද්ජලියෝ පස්දනෙන්ම තලනවා. බුද්ජල පාදනය පොළු පහ කැරගෙන ඇවිල්ල හොඳටම තලන. තැලු හාමර යවකාලාල්මටියමකද වෙන්නේ හොද්දටම හෙම්බත්වෙනකම්ම තැලෙන. තැලුනට පස්සේ මේ තවත් කෙනෙක් ඇවිල්ල තවත් පුද්ගලය කැල ආයමත් මේ පොල්ලගින් තලන. ඒ වගේ කියල කියෙන මේ ජීවිතේ අපි නිතරම ඇහැට දකින රූපෝසේ හොඳටම වැටකන්න. කනට ඇහෙන සද්‍ය ඔස්සේ නාසයට දැන ගඳ සුවඳ ඉඳ පස දිවට දැන රස කයට බැන්න පහස ඔත්සේ හොඳටම ජීවිතේ ඇර පොළු පහරවල් කනවා වගේ තමයි ඒ කනට හොඳට දෙයක් කිව හොඳට වදිනවන නේද ඇහැට දෙයක් දැක්කහම ඒ වගේ මේ ආයතන ඔස්සේ අපි හොඳට බැටකනවා ඊට පස්සේ හත්වෙනි කෙනා තලනවා වගේ තමයි ආය උපතක් පාර්ථනා කරනවා ගැන ඒ වගේ කිය <laughs> තාපාරක් අර තැලිල තැලිට තවත් තලාගන්ඩ තැලිච්චිමිටිට තව තලනවාගේ තමයි කියනවා මේ ආය උපතක් පාර්ථනා කරනවා කිය මේ වගේ කියනවා. මේ <clears throat> ඒ නිසා මේ හිස්ගෙවල් හැටියට දකිින්ට කියනොම ආයතන. රූප සද්ධ ගන්ධ රස ස්පර්ශ කියන පංචකාමේ දකිින්ට කියනවා ගම්පාරණ හොරු හොරුන්ට අහුනොත්තේම ලේසියෙන් බේරෙන්න්න පුළුවන්කමක් නෑ. හොරු කියන පැහැරගන්න පිරිසන්න ඒ වගේ තමයි රූප සද්ධ ගන්ධරස ඉස්්පර්සි කියන පංච කාමයක මේ අපේ හිත පැහැරගන්න පැහැරගත්තාම තමයි අපට හොඳටම වද දෙන්න. දැම් සංසාරෙන්දල ඔන්න පැහැරගත්තයෙන් තම පොඩිකාලින්ද ඉගෙන ගන්න නේද. ඔන්න වදේ පටන් ගන්නවා නේද. ඊට වත්සේ ඒ සඳහා සාමාන්‍යෙන් පුළුවන්ද බෑන නේද ගොඩාක් දුක්මාහන්සේල ඉගෙන ගන්න. රැකී රස්සා කරන ඊට පස්සේ. මේ වෙලහෙන දාං කරනවා විවිධාකාර දේවල් කරනවා ඊට පසමකද වෙන්නේ. ඒවා නිසා සීතලයෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් අනන්ත දුක්විනින්ද වෙනවා. ඊළඟට ගර්ධන තර්ජන නින්ද අපාස කෙනෙව්වය නම් කෙරවරක්ම නෑ. ඒ ඔක්කෝ මර ගම්පාරම් හොරු දෙන වදතමයි. හිත දැන් රූප විසින් පැහැරැරම්. ඉතින් දැන් මේ රූපත් එක තමයි ජීවත්තෙන්ට ඕන ඒ රූප නැතුව බෑ සද්ද නැතුව ජීවත්තෙන්ට බෑ සද්දෝලින් අපිව පැහැරන්තියන්නේ ඒ ඊළඟට ගඳ සුවදින් අපිව පැහැරැරගෙන රසයට පැහැරැරගෙන දිව අපි පැහැරන්තියෙන් දැන් හොරුන්ට අහවෙල තියෙන් ඒ හොරුන්ට අහුවෙන කොහේ පදිංචිල හිටියහමද ඇස්වල පදිංචිල හිටියහම තමයි දැන් තන්නාව ගැන කියනකට බුදුරජාන් වන්ස ගැන් සාකෝපනයේ සා තන්නා කත්ත උපද්ජමාන උපජමය තන්නාව කොහෙද උපදින්නේ. කත්ත නිවිසමානනිවිස කොහෙද පජංචි ලතින්. යන් ලෝකයේ පියරූපන් සාකරූප මේ ලෝකයේ යම් පිය ස්වභාවෙන් යුත්ත යමක් ඇද මිහිරි ස්වභාවෙන් යුතු යමක් ඇද්ද. එත්තේ සාතන් නමේ තන්නාව ආන එතන තමයි පජංචි වෙලයින්න. එතන තමයි මේ හටගන්න ඕනන් හටගන්න. එතර මොකක්ද කියලහනවා ප්‍රියමනාපදේ චක්කුන් ලෝකයේ පියරූප මේ ඇහැලෝකේ අන්න ප්‍රියමනාප ගෙවල් දැන් ඇති යනකොට අර හොරා මේ මනුස්්‍යයා බයින් දුවගෙන යනකොට ඇතම තියනකොට ගෙවල්ටික දැක්කවම හිතන්න දැන්නම් හරි කියලා මේක පදිංචුනන්නම් ගැලවිල්ලත් තියෙනවාගේ. ඒ වගේ තමයි අපි ජීවිතයේ දුක් කෙනකට හිතනවා නේද මේ ඉන්ද්‍රියන්ගෙන්න්නම් අපිට යමක් ලැබේ කියලා ආ මේක පදිංචයනවා පදිංචුනුකම් හොරු තම ඊට පස්සේ අල්ලගෙන හොඳටම තලනවා. ඒකයි මේ තියෙන් දැන් මේ ජීවිතයේ ඒ <coughs> මේ දැන් සාමාන්‍යෙන් අපි තරුණ කාලෙහෙම මේකක් නෑ ඔන්න බැන්දට පස තම හොඳටම ගුටිට දෙන්නේ නේද දැන්ර ඒ කෙනෙකිවේ දැම්මකුත් පස්නයන්න ඇකිවයාට කරදර මකුත් නෑ මොකද දැන් අරයට ඉන්ද්‍රියම් පිනවන්ට තාම ගිල්ලනෑ ඊට පස්ස තමයි හොඳ හොඳටම කාලයක් අනික ඉති වද දෙනකොට තමයි තේරෙන්නේ නේද ඇල්ලගෙන ගිහිල්ල <laughs> ඉතිං ඒ විදියට අන්න බුදුරජාණන් වහන්සේ අවබෝධය සඳයකම අර්ථ පෙන්න්න මේ හිස්ගෙවල් වගේ තමයි ආයතන ඊළඟට ගම්පාරණ හොරු වගේ තමයි මේ රූප සද්ධ ගන්ධ රස ඉස්පර්ෂ ඒවට යට වුණහම තමයි අන්න අර හොරු කණ්ඩායන්කොට අහුණා වගේ ලේසින් ගැලවිල්ලක් නෑ වදදිදී වැඩගන්න. වදදිදී වැඩගන්න ලේසින් ගැලවිල යන්න පුළුවන්කමක් නෑ. ඊට පස්සේ අර <clears throat> කෙනා හොරුන්ටත් බයවෙන. බයවෙලා ඊට පස්සමකද වෙන්නේ. හොරුන්ගේ මුද නිදහස්සෙන්ට යනවා යනකොට මහා ගංගාවක් අහුවෙන. ඒ ගංගා කියනවා අර මහා ගංගා වගේ කියනො කාමෝග බවෝග දිට්ටියෝග අවිද්‍යෝග කියන මේ හතර අර ගංගා වගේ තමයිකින්. දැන් එතරට ගියොත් එහෙම පස්්නයක් නෑ. මෙතරට ගිය මෙතර හිටියොත් තමයි පස්නේ මෙතර තමයි පංචුපාදානස්කන්දේ සක්හාය කියල කැන මෙතර. එතර තමයි නිවන කියන. ඉතිං ඒක එතරට යන්ඩ බැහැ ඕග තියනු කාමේ නැම්ති ඕගේට අහු වෙනු. ඊළඟට මේ දිට්ටි කැන දෘෂ්ටි නැමති ඕගේට අහු වෙනවා. ඊළඟට මේ <coughs> <coughs> භවේ නැමැති ඕගේ ටහු වෙනවා. ඊළඟට අවිද්‍යාව නැමැති ඕගේ ටහු වෙනවා. ඉතින් ඒ ඕගහතරේ නිදහස් වෙන්න නං අන්න මේ ඒකෙන් තරණය කරන්නට නං කුල් ඒකට පොඩි පහුරක් හදාගන්න ඕන කියනවා. ආන්න පහුර කියලා බුදුරජාන් වන්සකින පහුර තමයි මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය. සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මාතජ සම්මා සමාධී කෙන මේ ආර්යෂ්ඨාංග මාර්ගය නැමති පහුර හදාගන්න කෙන. පවුර අර හදාගෙන අර පුද්ගලයා <coughs> පහුරෙන් මේ එතරවෙන්න අත්දකින් පාදකින් වෑයන් කරලා එතර වුණා වගේ තමයි කියෙන වීරිය කරලා අන්න මේකෙන් එතර වෙනවා අර මේ එතරටගේ පුද්ගලය වගේ තමයි රහතන් වහන්සේ කියයි. අන්න එතෝට රහත් වනාට පස්ස අර මේ සර්පය හතර දෙනාගෙමුත් නිදහත්. ඊළඟට වදකයෝ පස් දෙනාගෙමුත් වදකයෝ පස් දෙනාගෙන පංචුපාදානස්කන්දයමුත් නිදහස්. ඉළඟට නන් මිත්‍රවදකය තමයි නන්දිරාගේ. නන්දිරාගේමුත් නිදහස් ඊළඟට හිස්ගෙවල් තමයි ඇර ආයතන ආයතනය මුත්‍රහතන් වහන්සේර නිදහස්. ඉතින් ඒක පජංචවෙලා ඉන්න ඇතිහින්ද ගම්පාරණ හොරුන්ට අල්ල ගණඩු විදිහෙකුත් නෑ ගම්පහරණ හොරුන්ගෙමුත් නිදහස්. අන්න තින්නෝ පාරගතු එතරට ගිය කෙනා තමයි රහතන් වන්සැර පුද්ගලයත් අර සර්පයෝ අතර දෙනාගෙන් නිදහස් වෙලා ඊළඟට වදකයෝ පස් දෙනාගෙන් මිත්‍රවදකයාගෙන් ඊළඟට මේ ගම්පහරණ හොරුන්ගෙන් නිදහස් වෙලා එතරට ගියාවගේ කියනවා අන්න මේ ජීවිතය අවබෝධ කරගෙන අරිහත්තයට පත්වනා වූ රහතන් වහන්සේලා. ඉතේ නිසා අපේ ජීවිතයේත් අන්න ඒ වගේ මේ අර පුද්ගලයාගේ පිටිපස්සෙන වගේ තමයි පංචුපාදානස්කන් මේ සතර මහා ධාතු සරපය හතර දෙනෙක් වගේ දැඟිතින් බාරගෙන ඉන්නවා. මේක ලේසි නෑන අප උපස්ථාන කරන්න නේද. මේකෙන් බයවෙල නිදහසෙන් යනකට ඔන්න අනි පැත්තිෙන් පංචුපාදානස්කන්දේ නේද තඒකත් අවබෝධ කරගන්නඩුවන්. ඒක අවබෝධ කරගන්න දෙන්නේ තන් නන්දිරාගේ කැන කැමැත්ත. ආසාාව ලේසියෙන් ඉඩ දෙන්නේ. ආස කරන්නේම බාහිර ලෝගිටමයි. ඒකින් <clears throat> නිදහසල යනකොට ඔන්න හිස්කවල්ලොල්ට පදිංචේට යන. නේද. ඒකින් හිටියොත්තේම අන්න ගම්පාරණ හොරුන්ට අහුවෙන. ඒ තමයි රූප සද්ධ ගන්ධ රස ඉස් පරස. ඒවයි නිදහස ලගේ පාමත් ඔන්න සමාල්ලාට මතවාද දෘෂ්ටිවලට බැඳෙන. ඉතින් <clears throat> ලේති නෑ එම නැත්තං ආයමත් කාමෝගේටම ආයමත් අනි පැත්තිං කරකි ලාය වැටෙන. ඉතිං ඒකින් එතර වෙන්නන්න නං ආර්යෂ්ඨාංග මාර්ගය නැමැති යන්න පහුර හදාගණ්ඩකින සම්මාධිට්ටිය සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව සම්මාවායාම ඒ පහුර සකස් කරගත්වන්නම් පොඩ්ඩක් ඔන්න වෑයන් කරල කරල කරලා අන්න නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා එතකොට තමයි මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ නිතරම බුදුරජාණන් වහන්සේ උපමා ආශ්‍රයෙන් දේශනා කරන්න මේ අර්ථය අවබෝධ කරගන්න. දැන් තේරෙනවන නේද. ආන්නේ අර්ථ අවබෝධ කර ගණ්ඩයි මේ බොහෝම සරල කරලා දේශනා කරන්න. ගැමුරු කරලා කිවොත් එහෙම තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. මේ බුද්ධ ශාසනය පෙන්නන්නේ මහමුද වගේ කියලා. මහමුද කියන්නේ බොහොම ගැඹුරු එකක්නේ. හැබැයි ඒවනාට කියන මුල ගැඹුරු නෑ. අනුකුබ් නින්නා අනුකුබ්බ පෝන අනුකුබ්බ පබ්බාරා. මුහමූද බොහොම වෙරලේ ඉඳල යනතින්. බොහෝම පිළිවෙලට තමයි ගැඹුරු ලතින එක පාට පපාතයක් නෙවේ කියන. එක පාට ප්‍රපාතයක් නෙවේ කියනු. ඒ වගේ තියෙන බුද ශාසනත්. බුද්ධ ශාසනයත් බොහොම ගැඹුරු තැනක් හැබැයි ඒක ඒ ගැඹුරුනාට නිතරම තියෙන අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපද පිළිවෙලට තමයි මේක පිළිවෙත් පුරාගෙන යන්න තියෙන්නේ. මංකිව අරකෑම ඇත්ත දියුණු කරන ඒ විදිහට මේ පිළිවෙලට තමයි යන්න තිය මේක මහමෝද වගේ එක පාටම ගැඹුරු මහමෝද වගේ එක පාටම ගැඹුරක් නෑ මේකෙත් අර පිළිවලට යන්න තින්න ආධිකේ වඥා පළමියම රහත්කම නෑ කියන. මුළුම රහත්වෙන්න රහතන් වහන්සේලාගේ මානසිකත්යන් දියුණු කරන්න යන්න පාකිනතකොට මොකද වෙන්නේ. එක්කෝ බය වෙනවා. දැ මුහුද එක පාටම ගවේශණය කරන කෙනෙ අපි මුහද මැතට ගිහින්දාන. දෙකක් වෙන එක් මුහද ගිලෙනවා එක මුහදට බයවෙන. ආන්‍ය වගේ තමයි බුද්ධ ශාසනයත් අපි නොතේරෙන දේවල් කිව දෙකක් වෙන එක්ේ කියපු ඒවත් එකම ගිලිල යනවා එහෙම නැත්තමකද වෙන්නේ මුහදට බයවෙන් මේ බුදු දහමට බයවෙන. අර ගැඹූරු දේවල් කියලා දැම්මුත් නොතේරෙන් ඒවත් එක ගිලෙනවා. ගිලුන්ට පස්ස ඉතින් ගොඩ එන්න ලේසි නෑ ඉගෙන ගන්න බනත් එක්ම තමයි ගිලෙන්නේ ඒම <laughs> නැත්තමකද වෙන්නේ අපට ඔතේරෙන්නෑ කියලා බණට බයවෙන ආන්නේකයි. එනිසා පිළිවෙලට යන්න කියන ආනේකන්න ආධිකේ වඥාකැන එක රහතන් වහන්සේලාගේ මානසකත්වයන් මුලින්ම ඔළුවට දාගන්න පයිකෙන එතකට බයවෙනොයි ආනේකයි. එතකොට තමයි පස්න ගොඩ හැදෙනවා. මෙයත් නැත්තම් වෙන කෙනෙක් නැත්තම් කවුද ඊට පස පස්න නේද ඊළඟට විවිධ විදිහේ දුස්ති හැදෙනවා මතවාද හැදෙනවා එනිසා බුද්ධ සාධන පිළිවෙලට පිළිවෙත් පුරාගෙන යන්ද කියන බෝම දුරුවල කෙනෙකුට අපි ඉස්සරලාම දෙන්න ෑන හොඳ කෑම ලුණු ලුණු කැඳ හැන්දක් බොන්ඩ නේද අපි දන්නවා ඒකෙන් තමයි ගොඩ ගන්න තියෙන්නේ. ලොකු කෑම දුන්නොත් එහෙම තවත් එයා අසාධ්‍ය වෙනවා. දිරව ගන්න බැරුව නේද? දුර්වල නිසා අපි කියනවා ලුණු කැඳ හැන්දක් බොද වැඩි ඕනේ. ආන්න ඒකයි. ඒ නිසා දැන් අපි සමහර බොහොම අසාධ්‍යයට කියන්නේ ඈ සද්ධා පීඨුව ගන්න බුදුරජාණන් වහන්සේ කරේ. එහෙම නැත්තම් මේ ශාසනයෙන් අපිට දියුණු වෙන්න පුළුවන්. මේ භාවනා කිරීමෙන් අපිට ආධ්‍යාත්මික සිත දියුණු කරගන්න පුළුවන් කියලා කැමැත්ත දියුණු කරගන්න. එච්චරයි. ආනේ වගේ පිළිවෙලට යන්දෝන. අන්න. අර එදාකිවේ චන්දෝජාතු සද්ධාජාත උප සංකමති සද්ධාවට ගත්තතම ආයෙන්නේ හන්ඩ. ආන්න. උපසංකමන්තෝ පෛරුපාසති. ආවත් ඇසුරු කරන. පෛරුපාසන්තෝ දම්මන් සුනාති යන්න. ඇසුරු කරනකට බනැහෙනෝ. අන්න. ඕයිස සෝතෝ දම්ම <clears throat> ඊළඟට හොඳට කංයමාගෙන බණහානකොටමකොද වෙන්නේ. ධර්මය ඇහෙනවා. ඊළඟට දතානන් දම්මයට පස ධර්මය දරාගන්න. ඊට පසේ ධර්මය දරාගත්තට පස තමයි අත්වූප පරිකතීට පසකින අර්ථ විමසන්න ගිහිල්ලා. ඊට අන්න අර්ථ විමසන් කර තම යන්න ධර්මය වැටහෙන්නේ ඒ විදි පිළිවෙලට යන්ඩෝඩ. ආන්නේකයි. එනිසා මුලින් මේකයි බුද්ධ ශාසනය මංකිවේ සත්‍ය අවබෝධ කරන්න ඉස්සලමකද කරන්න ඕන. සත්‍යය අන්න ආරශ්ා කර ගන්න ඕන. <laughs> සච්චානු රක්කින පලවෙනි පිළිවෙල නේද. සත්‍ය ඉස්සල ආරක්ෂා කරන්න ඕන තේ ආරක්ෂා කරන පලවෙනි වැඩ පිළිමකක්ද. සද්ධාව කැමැත්ත නැවත නැවත ඇසීම නැවත නැවසේ ගැන සීකිරීම. ආනෙතෝට සත්‍යය ආරශ්ාවන ඊට පස තමයි සත්‍ය අවබෝධ වෙන්න ඊට පස තමයි සත්‍යයට පැමිණින් අපි ඉස්සල්ලම සත්‍යයට පමුණුවන්ද ගියොත්තේම අන්න බැ ආන්න එකයි. <laughs> සත්‍යයට දැමන සත්‍යය ඉන්න <laughs> ආන්න එකයි. ඒේවිදිේ ඒකයි මේ අන් මේ අනුපුබ්බ සීක අනුපුබ්බ කිරියා කියනක තේරම එකතම ඒක බුදුරන් වන්සේ තෝරණ තැනකත් කියන මේ අනුපුබ්බ සීකා කැන සද්ධාජාත උපසංකමති ඒ විදිහයට. තේ නිසා මුලින්ම සද්ධාව පිහිටෝ ගන්න ඕනි ශාසනය ගැඹුර කරා යන්න ඕන්න. ඒකයි බුදුරන් වහන්ස කියන්නේ ඒ ගැඹුර අවබෝධ කරල දෙන්න උන්වහන්සගේ ධර්මයන්නේ ඒකයි ඒ කියන්නේ අර සද්ධාව කියන්නේ සද්ධහත තතාගතස් බෝධි බුදුරජාන් වන්සේ අවබෝධය පිළිබඳව තමයි සද්ධාව අන්න උපදවා ගන්න කියන්න උන්වහන්සේගේ අවබෝධය පිළිබඳ. එතකට තමයි මේ ඇතුළට යන්න පුළන්හිමීට. ඒ අවබෝධය පිළිබඳ සද්ධාව හටගත්තා මේ ඒද ඉගෙන ගන්න අපි නිතර නිතර එකයි සද්ධා ජාත උප සංකමති කන්නේ ඒ දන්න කතා කරන තැන්වල නිතරම යනවා. ආන යනකොට එතන ඇසුරු කරන තැන. ඇසුරු කෙරුවහම ඇහෙන කන්ට ඕහිත සෝතු කැන යන් කං යොමා ගන්න ආන්නේ විදිට අර පිළිවෙලට ඊට පස්සේ ජීවිතය අවබෝධය කරා යනවා. ඒ නිසා <clears throat> එනම් හැම දෙනාටම මේ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අද කාලේ අවස්්‍යයනි ශුද්ධ පවිත්‍ර කන්ති නොන්නේ. එනම් හැම දෙනාම ඉතාම සන්තෝෂයට පත්තෙන් ඕනි දවත් අටක් නොමයක් ඉඳලා ඉතාම අපි ඕනෑකමෙන් තතාගත ලොවතුර අබුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය අවබෝධ කරගන්න දේශනා කරපුයේ ධර්ම අපි සාකච්ඡා කරා ඒ වගේම ධර්ම සවනය කරා ඒ වගේම අපි ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන විදිහට නීවරණයන් යටපත්වෙන විදිහට බලගත්තු සිහිය උපදවාගන විදිහට අපි මේ බණ භාවනාවල කවුරුත් ඉදීවාසය කරා. ටිං ඒ සඳහා අපිට මේ ප්‍රතිපදාවේ මේ නෙක්හම්ම ටික කාලයකට හරි අපි අපේ ජීවිතයේ ඒ කාමලෝකෙන් අපි අයින්වෙල්ලා නෙක්හම්ම ජීවිතයක් ගත කරා තින් ජීවිතයේ තියන යථාර්ථය කියන අවබෝධ කරගත්තෙන සයි. අපිට ඕන තරම් බාහිර ලෝකයේ දේවල් තියන නමුත්තේ දේවල් අපි අත්හැර ලැවිල්ලා. රහතන් වහන්සේලා නෙක්හම්ම ජීවිත ගත කරා වගේ ඒ උන්වහන්සේලාගේ ප්‍රතිපදාව සිහිපත් කරගෙන අටසිල් සමාදං වෙලා කවුරුත් මේ නෙක්හමු ජීවිතයක් මේ කාලය තුළ ගත කරා. ඒ තුළින් තමන්ගේ ජීවිතයට විශාල පුුණ්‍ය සත්‍යයක් ඇතිනවා ඉතින් අපිට මේ නෙක්හම්ම ජීවිතයට පත්තාගෙන යන්න බොහෝ දෙනාපිට උපකාර කරා මේ සඳහාමුල ඉඳලාම කටයුතු කරපු ඒ සෑම දෙනාටම අපේ ආසිර්වාද කරනවා මේ රැස්කරගත්තාවෝ සියලූම කුසලාන සංසධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් හා බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාගේ අනන්තගුණානු භා බලයෙන් කල්්‍යයාන මිත්‍රයන් වහන්සේලාගේ ආසිරවාද බලයෙන් සැම දෙනාටම සෙතක් වේවා සාන්තියක් සැනසිල්ලක් යහපතක් උදාපත් වේවා ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවේ ලැබේවා ඒ සැමදනාටම සම්මා සම්බුද්ධ ශාසනය තුළ දානාදේ පින්කන් සීලාදේ ගුණධර්ම සමති පර්ශනා භාවනාවන් දියුණු කරගන්න සත්‍යයේ ධෛරේ වාසනාව චිර ජීවනී දීර්ඝාවශ ලැබීවා කියලා පාර්ථනා කරු. ඒ වගේම මේ රැස්කරගත්තාව සකළ යුද්ධ කුසලාන සංසධර්මයන් පූජනීය මේ ඒ අජාම් බ්‍රහ්මවන්සෝයේ මහා ස්වාමීන් වහන්සේට අපි මේ පින් විශේෂෙන්ම අනුමෝදං කරම උන්වහන්සේගේ උපකාරය නිසයි මේ අපි හැමෝටම මේ වගේ වැඩසටහනත් සිද්ධ කරගන්ට වාශනාව ලැබිල තියෙන්නේ ඉතින් ඒ නිසා අපි රැස්කර ගත්තාවේ සකලවිද කුසලාන සංස ධර්මියන්ගේ හේතුවම් බලයෙන් ඒ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටිනේ මහිපාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයටත් උන්වහන්සේලා බලාපොරොත්වෙන ඒ සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරගන්න සතියේ දහිරේ වාසනාව චිර ජීවනයේ දීර්ගාවශ ලැබේවා කියලපි ආශිරවාද කරමු. ඒ වගේම සියලූම නිමිය පල්ලුවගේ ඥාතීන්ට මේ පින් අනුමෝදං කරම සිරු ඥාතීන් මේ පින්ඩැක් අනුමෝදං ඒවා සැපවත් භාවයට පත්තේවා පාර්ථනීය බෝධියකින් සාන් තමා මහ නිවනිල් සැනසේවා කියල පින් අනුමෝදං කරමු. ඒ වගේම මේ රැස් කරගත්තාව සකළිවිදකුසලාන සංසධර්මයන් සීලූම දෙවිදේවතාවන්ට අනුමෝදං කරමු අල්පේශාක්‍ය මහේශාක්‍යයාදි දිවරාජන මණ්ඩලේ මේ පින දැක අනුමෝදංව සැපවත් භාවයට පත්වේවා පාර්ථනීය බෝධියකින් සාන් තමා මහා නිවනින් සැනසේවා කියල පින් අනුමෝදං කරමු. ඒවගේම මේ රැස්කරගත්තා වූ සකළවිද කුසලානි සංසධර්මයන්ගේ හේතුවෙන් බලියෙන්වා බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාගේ ආසිරවාද බලින් මේ සැමදිනාටම සෙතක් වේවා සාන්තියක් සැනසිල්ලක් යහපතක් උදාපත්වේවා ආයුරාරෝග්‍ය සම්පත්ත ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවේ ලැබේවා සම්මා සම්බුද්ධ ශාසනය තුළ තවතවත් දානාදී පින්කන් සීලාදී ගුණධර්ම සමත විපශනා භාවනාවන් දියුණු කරගෙන බුදු පසේබුදු මහාරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණි වදාළ අජරාමර සාන් තමාමහා නිවිනින් සැනසීම පිණිසමේ උදාරතර පුුණ්‍ය ධර්මයන් හේතුවාසනාවේවා කියලපාත්නා කරගන්න. දැන් දෙවියන්ට ඥාතීන්ට පින්පෙත් අනුමෝදං කරමු. ඉඩංවෝඥාතිනං හෝතු සුකිතාහුන්තුඥාතයු ඉඩංවෝඥාතිනං හෝතු සුකිතාහුන්තුඥාතයු ඉඩංවෝඥාතිනං හෝතු සුකිතාහුන්තුඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සම්බේදේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සම්බේ තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාජ අම්මිහි සම්බදම් පුුණ්්‍ය සම්පදම් සම්බේ සත්හා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බදුකාපමුංචතු සාදුසාදුසාදු සත්